ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයිබෝන් ප්‍රියදර හිතවතුනි රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය අපි මෙසේ ආරම්භ කරමු ඔබේ අපේ රසවින්දනය උදෙසා ගේයතා කවිතා සුසංයෝගය විවරණය කරන ප්‍රාචීන ಭಾರತೀಯ පඬුවන් මෙසේ පවසා තිබෙනවා සුස්වරං සුරසං චෛව සුරාග මధుරාක්ෂරම් සුලා කළ කුරු මියුරු වදන් ස්වර මාධුර්යයේ රංජක ගුණයෙන් පිරිපුන් පද්‍ය නිබන්ධය හා එක්කූ කළ ගීත කාව්‍යය බිහිවනවා කියලා. ඒ කියන්නේ සංගීතය තුල පවතින විශ්වව්‍යාප්ත ශ්‍රුති මාධුර්යය, චිත්තාකර්ෂණ ශක්තිය උපයෝගී කොටගෙන ගයන ස්වර වර්ණ සංයෝගය බ්‍රහ්මාස්වාදය සලසන බව ඇතැම් කලා විචාරකයන් පවසන බව අමරදේවයන් සිය නාදසිත්තම් පොතෙත් හුවා දක්වනවා. හොඳට අකුරු ශබ්ද කරලා සංගීත රසය මතුවෙන විදිහට ඊටම වැදගත් ප්‍රබල ගම්භීර සාහිත්‍යාත්මක අත්දැකීම ගීතය තුල ගැබ් වෙන්නට ඕනේ කියන කාරණය 70 දශකයේ අමරණීය යුගයක් ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න පාලනය කළේ. ඔහු අන්වර්ථ නාමයකින් ගීත ලියලා තියෙනවා. ඔහු කවියෙක් 1975 දී පටිගත වුණු ගීතයක් එකල විශාරද සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි සමග ගැයුවා. මෙය යුග ගීතයක්. අපි ඒ ගීතය රසවිඳින්න උත්සාහ කරමු. කතරගම පිළිබඳව කතරගම නිරිඳුන් පිළිබඳව මෙහිදී සීගන්වනවා. දෙසලක් රිදෙන සන්නේ මෙලෙස පසුලෙමු අමුත් සන්නේ මතින දෙවි දුනි ඔබගේ දෙමුලි කඳුර බෙන්නේ එකට එකුනි මයුර යුවල කිලසලම්නි සතර ගෙවනා තුරු සිටින්නයි දකුණු දෙසලක් පොළව සෝදා කලා සිත දැන වැසින් ආවෙ කලාත වෙසලක් පොළව පාඩගම් පබළු අමුණා කරේ වට මෝඩමම් ඇවිත් දැන් පසු වුනි මෙරට බෝම පොල් උයන් වතු ඇති අපේ රට නාඩන් හිරමනේ පොල් ගානවා හෙට ප්‍රදීපා ධර්මදාස ගීතයක් ගායනා කළා රත්නශ්‍රී විජේසිංහ කවියාගේ ගීපද රචකයාගේ නිර්මාණයකට 994 දී සරත් දසනායක සංගීතවේදියාගේ සංගීත නිර්මාණයක් මේ. තව ටික දුහකින් බක්මහා වසන්තය උදා වෙනවා. අප්‍රේල් මාසේ. සුබ හැඟුම් අපට අවශ්‍යයි ජීවිතය ගෙනියන්න. අපි බලමු මේ ගීතය රසවිඳින්න. ගැමියාගේ මුවින් නිර්මාණය වූයේ කවිය ඒ කවිය ගායනය සඳහාමයි උචිත වුනේ. කවියක් නම් එය ගායනා කළ යුතු වුණා. කවි ගායනය යන යෙදුම පැරණි ගැමි වහරෙහි යෙදෙන්නේ නැහැ. ගැමි වහරට අනුව එය හැඳින්වුනේ කවි කීම ලෙසයි. ගැමි වහර වූයේ කවියක් කියන්න, සින්දුවක් කියන්න, සීපදයක් කියන්න යනුවෙන්. කවියක් ගයන්න, සීපදයක් ගයන්න වැනි යෙදුම් ගැමි වහරෙහි යෙදෙන්නේ නැහැ කියලා ජන කවිය, ජන ගීතය, ජන සංගීතය යන ආකාරයට මාතෘකාවක් යොදමින් රෝහණ බැද්දගේ සංගීතවේදියා ලියූ ලිපියක සඳහන් වෙනවා. ඉතින් කල්පනා කළා මේ ජන ඌරුව සම්බන්ධයෙන් ගීයක් රෝහණ බැද්දගේ විසින් නිර්මාණය කළ ගායනා කළ ගීතයක් අපි යොදා ගන්නට අපේකම ඉස්මතු කරන්නට අවශ්‍යයි. කුසලයේ වූ තැනකින්ම නන්දම් කිසියම් පද්‍ය නිබන්ධනයකට තනුවක් යෙදීමේදී එහි එන වචනයෙන් වචනයට බඳුන්වන වාචාර්ථය නාදයට පරිවර්තනය කරන බවක් ඇතැම් රසිකයින් සිතන වග මට පසක් වුණු වාර බොහෝමයක් තිබෙනවා. අමරදේවයන් එසේ කියන්නේ. එහෙත් එවන්නක් ගී සමයෙහි සිදු නොවේ. සිද්ධ වන්නේ පද්‍යාවලියෙන් වහණය වන සමස්ත භාවයට උචිත වූ නාදාවලියක් දවටා ලීමයි. අතුල සෝමසිරි ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. බොහොම බරසාර කටහඬක් ඔහු සතුව පැවතුනේ ඔහු ඉඳ හිට හෝ තනු නිර්මාණයද කළා. ලාලනී සෝමසිරි ඔහුගේ ප්‍රිය බිරිඳ ධනංජය ඔහු තබ්ලා වාදකයෙක් ලංකාවේ ප්‍රකට දියණිය පාසල් ගුරුවරියක් ඇය වේදිකාවේ රඟපානවා ඒ වගේම සංගීතය උගන්වනවා ගීත ගයනවා මේ පවුල කලා පවුලක් ඉතින් අතුල සෝමසිරිගේ ගීතයක් අද ඉරිදා සංග්‍රහයට අපි මෙසේ එක් කරනවා රත්නා දූත දෙවිය බොයි රත්තරනින් දිගිරි වලුරන් රතු හඳදී දන්දි පැටව උඩ පැන පැන රන්දු දබෙරවේ සුදට සුදේ කුකෙක් ඇවිත් වක්කඩ ළඟ දොයි උඩා ගෙදර රන් එතනා දූත පෙරිය බොයි රත්තරනින් දිගිරි වලේ ලුරන් රතු හඬදී පලාගිරා නලා හඳට රුන් රසයිල් පලාගිරා නලා හඬ තරුන් රස ඉල්ලූ ඇසේ මලින් මල සුදු දෙන මේ මැසි සින්දු උදා ගෙදර රන් එතනා දූත දෙදිය බොයි රත්තරනින් දිගිරි වලලුරන් රතු හඬදී මන්දිරේ ගිරි මුදුනට යන සමනලුනේ සමන්දිරේ ගිරි මුදුනට යන සමනලුනේ පාර කියන වද අපහත මුනි පාතඹරේ උඩා ගෙදර රන් වෙත නාදුත් තෙරිය බොයි පෙරණුම් කිගිරි වලෙලුරන් රසු හඳදේ උඩා ගෙදර රන් මෙතනා දූත පෙදිය බොයි රත්තරණින් කිගිරි වලෙලුරන් රසු හඳදේ මුළු හදවතින්ම ශෝක වන්නට නොදන්නෝ මුළු හදවතින්ම ප්‍රීතිවන්නටද දන්නේ නැහැ. ගෝල්ඩාමය ඊශ්‍රායලයේ අගමැතිතුමිය 969 ඉඳලා 974 දක්වා තමයි ඇය අගමැතිකම් කළේ 1898 ඉපදිලා 1978 මිය ගියා. මේ ඉතා වැදගත් කාරණයක් මේ වෙලාවේ මුළු ලෝකයේම ශෝක වන වෙලාවක්. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මේ යුද්ධ කල කෝලාහල උෂ්ණ කාලයක් වහින්නේ නැ විදුලිය නැ ඉන්ධන හිඟේ බරපතලයි මිනිසුන් ප්‍රශ්න රාශියක ගැලිලා ඇලිලා ඉන්න වෙලාවේ ශෝකය තමයි ජීවිතේ තිබෙන්නේ ඒ ශෝකය පරිවර්තනය වෙන්නට තිබෙනවා නම් කරුණ රසයට ශාන්ත රසයට ජීවිතයට අපිට මුහුණ දෙන්නට පුළුවන් වෙනවා එහිදී මේ ආදරය ප්‍රේමය මුළු ලොවටම ආදරය කළ යුතුයි මුළු ලොවටම සේවය කළ යුතුයි යනුවෙන් සත්‍යසායතුමා නිතර පවසා තිබුණු කරුණක් මට මතක් වුණා. අපි ඉන්දියානු භජන් ගීතයකට සවන් යොමු කරමු මේ ලතා මංගেশකර් අග්‍රගණ්‍ය ගායන වේදිනිය පසු දිනක උපාතරයෙන් මෙන් වුණා. ආයේ සාක්ෂි වශයෙන් ඇය ජීවත් වෙනවා. අපේ හදවත තුල සදාකාලිකව අප ජීවත් වන තුරු කවිතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක